හාමුදුරන් වහන්සේගෙන අවසරයි කල්යාණ මිත්‍රවරුනි වෙනස් වීම සඳහා භාවනාව අපේ මූලිකම තේමාව එයයි අප භාවනා කරන්නේ වෙනස් වීම සඳහායි ඔබ ඔබ විදිහට ඉකියා හොඳටම ඇති ඔබ ඔබ විදිහට සතර එදා මෙදා තුර ආත්ම භාව කීයක් නම් හිතියාද කියා ඔබවත් දන්නේ නැහැ. මා දන්නේ නැහැ. මා මා විදිහට කොපමණ ආත්ම භාවයන් සංඛ්‍යාවක ජීවත් වුණාද මේ සතරේ මා මා විදිහට ඊ වාරයක් නම් කෝපවන්නට ඇද්ද අප අප විදිහට ඊ වාරයක් දුක් වෙන්නට ඇද්ද හඬන්නට ඇද්ද කඳුළු සලන්නට ඇද්ද සුසුම් හෙලන්නට ඇද්ද එතකොට ඒ වාර ගාන තමයි සංසාරේ කියන්නේ සතර මනින්ක බෑ අවුරුදු වලින් හරියට අවකාශයේ මනින්ට බොහොම ළඟ නම් මෙතන උතන නම් මනින්ට පුළුවන් අඩි කෝදුවකින් මීටර් කෝදුවකින් පුළුවන් ඊටත් ටිකක් වැඩි නම් ඊට වැඩි ටිකක් දිග මිනුම් කටියකින් මනින්ට පුළුවන් ඊටත් දුර නම් මිලුම් උපකරණයකින් අනිද්දත් පුළුවන්. හැබැයි මේ අවකාශය විශ්වය එහෙම අධිකෝදුවකින් අනින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ විහිළුවක්. මේ විශ්වයේ කවුරු හරි නීච කෝදුවක් අරගෙන මනින්න හිතුවොත් දම්වලක් අරගෙන ඔය මිනුම් පටියක් අරගෙන එහෙම නැත්නම් ඔය මිනුම් උපකරණයක් අරගෙන මිනින්දෝරු කාටියේ ඇත්තන් පාවිච්චි කරන. එහෙම මනින්ද හැදුවොත් එහෙම එය මේ කොම් පිට්ටු හදනකටත් වැඩිය පොඩි ළමේ විහිළුවක්. ඉතින් ඒ නිසා මේ ඒ විහිළුව විශ්වයේ මනින එක විහිළුවක්ම තමයි කොහොම මැන්නන්නේ. හැබැයි මේ විහිළුව ටිකක් ශාස්ත්‍රීය. සම්භාව්‍ය විහිළුවක් බවට පත් කරගෙන තිබෙනවා ආලෝක වර්ග වලින් මනිනවා කියන්නේ. එයත් විහිළුවක්. නමුත් ඒකේ සම්භාව්‍ය විහිළුවක් විද්‍යාත්මක විහිළුවක් ආලෝක වර්ග වලින් විශ්වයෙන් අනින්නේ. එහෙම විශේෂ විනමක් තිබෙනවා. ඒකට ආලෝක වර්ග කියා විශ්වය මනින්ද. ඒ අලිකෝදුවකින් මනින්න පුළුවන් එකක් නෙමෙයි. ඊට වැඩිය වෙනස් මිනුමක්. ඒ අවකාශයේ එතකොට මේ සංස්කාරය කියන්නේ අවකාශයට වැඩිය කාලය පිළිබඳ සත්‍යයක්. ඒ කාලය සාමාන්‍යයෙන් අප කියන්නේ ආත්ම භාව, ಜಾති, ජන්ම විදිහට. හැබැයි ඊට වඩා සංසාරය කියන්නේ දුක පිළිබඳ කථාන්දරේ. වෙන කොපමණ ලස්සන වචන වලින් කලාව විසින් සංගීතඥයන් විසින් කවියන් විසින් දාර්ශනිකයන් විසින් වර්ණනා කරනු ලැබුවත් ඒ සියල්ල බොරු වෙන්න පුළුවන් ජීවිතයේ පිළිබඳ ඒ සියලුම විවරණයන් අර්ථකථනයන් ඒ සියලුම විග්‍රහ කිරීම අලංකාරයන් මුසාවක් විය හැකි. හැබැයි මුසාවක් නොවන ජීවිතයේ පිළිබඳ සතර පිළිබඳ කතාන්දරේ තමයි දුක පිළිබඳ කතාන්දරය. ඒ කියන්නේ නැහැ මෙතන තිබෙන්නේ දුකක් විතරයි කියලා. මෙතන බොහෝ දේවල් තිබෙනවා. සංසාරය කියන්නේ සුපිරි වෙළඳ සැලක්. එපමණ විශාල සුපිරි වෙළඳ සැලක් අප කිසි කෙනෙකු තාම දැක නැහැ මේ මහ පොළොව මත. මේ මහ පොළොව මත මේ රටේ හෝ වෙන රටක තිබෙන විශාලතම සුපිරි වෙළඳ සැලකට වඩා විශාලයි සංසාරික සුපිරි වෙළඳ සැල. ඒ සාංසාරික දුකිරි වෙළඳ සැලෙහි ඔබ සහ මා යනු පාරිභෝගිකයන් සාංසාරික පාරිභෝගිකයන් මේ දුකිරි වෙළඳ සැලෙන් අප හැමදෙනාගේම ඇස් කන වෙලා තිබේ විලංකාර වෙලා තිබේ හිතා ගන්නට බෑ කුමක්ද තෝරාගන්නේ කියන්නේ කුමකටද මේ සුපිරි වෙළඳසැලට ගොඩ වුණේ කියා මතකක් නැහැ. දැන් පුංචිම පුංචි කඩපිලකට කෙනෙක් ගොඩ වුණොත් දන්නව මොකටද ආවේ? ඒකක් ගොණ්ඩද, බණිත් ගෙඩියක් ගන්නද, ලුණු ගෙඩියක්, ලෝලුවක් ගන්නද? ඒ බොහොම පැහැදිලි. නමුත් එක මොහොතකට ඔබට ඔබව අමතක වෙනවා සුවිශාල වූ සුපිරි වෙළඳ සැලක් තුළට පිවිසුණු ගමක් අපට අපව අමතක වෙනවා අප ආකාරණය අමතක වෙනවා මා කවුද මා කවුද කියන්නේ මගේ වත්සම කීයද මා ළඟ තියෙන්නේ මොනවද මට අවශ්‍ය මොනවද එපා මොනවද මේ සියල්ල එක මොහොතකට අතුරු දහන් වී යනවා. බැලූ බැලුවට ඒ හැම දෙයක්ම ඔබට කතා කරනවා. එන්ටද ඔබත් සමග එන්ටද කියා ඒ හැම භාණ්ඩයක්ම ඔබෙන් විමසනවා. විමසනවා වගේ ඔබට දැනෙනවා. ඔබට ඇහෙනවා. අනේ මොහොතේදී අපේ වස්කම් අපේ ණය, ඉඟ, ඕනකම්, විපාකම් ඒ සියල්ල අතුරුදහන් වී ගොස් තමන්ට තමන්ව අමතක වෙනවා. දැන් මේ සාංශාරික සුපිරි දෙරඳ සැලකුල හැම දිනාටම සිදු වී තිබෙන්නේ යයි. ඊද මා මේ සසරට ඇතුල් වුනේ කුමක් හොයාගෙනද? කුමක් බලාගෙනද කුමක් අපේක්ෂාවෙන්ද දැන් අපිට මතකද අපිට මතක මට නම් මතක නෑ කාටද මතක ඇයිද මේ සසරට ඔබ ඇතුල් වුනේ කුමක් මිලේට ගන්නද කුමක් ලබා ගන්නද ඒ මූලික අරමුණ මතක නැහැ. ඒ මූලික අරමුණ අමතක වූ සැනින් කුමක්ද සිද්ධ වෙන්නේ? එතන දැන් හිස් හිස්තන. අවස්ථතාවේ ඉදිරියේ හිස්තනක් තිබෙන්නේ. ඒ අමතක වූ සැනින් යථාර්ථයේ අමතක වූ සැනින් ඒ යථාර්ථය අතුරුදහන් වුණහම මතුවන හිස් භාවය පුරවන්නට දස දහසක් මිත්‍යාවන් පොර කතා පොර කතා තරඟ කරනවා දැන් අප දැකින දකින්නදී ඇහෙන ඇහෙනදී ස්පර්ශ කරන ස්පර්ශ කරනදී හිතෙන හිතෙනදී රස බලන රස බලනදී මේ සියල්ල අපේක්ෂාවන් බවට බලාපොරොත්තු බවට ඉල්ලීම් බවට පත් කරගන්න. මොහොතකට අපිට හිතෙනවා මේ සඳහායි මා සිටින් මා ඉපදුනේ මේ සඳහා එක මොහොතකට බලන්න වස්තුයකට ළඟින්ට යනකොට ඒ මොහොතේ සියලුම අවශ්‍යතා පැත්තට එකම අවශ්‍යතාවයේ බවට පත් වෙන්නේ කොහොම හරි මේ වස්තුයට නැගිනේ ඒ තමයි එකම අපේක්ෂාව. ඒ සඳහායි කරකන්නේ, ඒ සඳහායි තරඟ කරන්නේ, ඒ සඳහායි දුවන්නේ, ඒ සඳහායි අනිත්‍යය පසෙකට තල්ලු කර ගන්න. දැන් මේ පටලැවිල්ල මොන පටලැවිල්ලද? අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට අපව අමතක වෙමින් අපව අමතක කරගනිමින් අපේ මූලික ඕනෑකම මූලික අවශ්‍යතාවය මගහරවමින් මිත්‍යාවන් මුලාවන් වලින් අපව පුරවා ගන්න. ඕන තරම් පුරවා ගන්නට මිත්‍යාවන්, පුරවා ගන්නට මුලාවන්, පුරවා ගන්නට බොල් ඇති පදමට මේ සාංකාරික සුපිරි වෙළඳසැලේ ලස්සන දර්ශන වලින් වසා අලවා තරකා ඊටාම වර්ණවත් වූ රසවත් වූ වර්ණනා වලින් විකුණන්නට තබා තිබෙනවා. ඒ හැම දෙයක්ම තමන්ව වර්ණනා කරනවා. ඇහෙන හැම ශබ්දයක්ම බලන්නේ කවුරුවත් වර්ණනා කරන්න ඕනේ එය විසින්ම තමන්ව වර්ණනා කරගන්න. ඔය ඇහැට පේන හැම රූපයක්ම බලන්න. එය අහසේ තාරකාවක් වන්ට පිළිගන්න. පාවෙන වලාකුලක් වන්ට පුළුවන්. තාරකා හෝ වලාකුළු නැති හිස් නිල් අහසක් වන්ට පුළුවන්. කුමක් වුණත් කමක් නැහැ බලන්න ඒ පේන හැම රූපයක්ම තමන්ව අලවි කරනවා. අලවි කර ගන්නවා. ඒ ලක්ෂණ ගැන මේ හැම දෙනාම කතා කරනවා. ඉතින් අපට ඇහෙනවා. දැන් ඇස් දෙකෙන් බලනකොට තේනවා. මහා විශාල වෙනක ප්‍රචාරයක්. මේ මුළු මහත් සබා දහමන සමස්ත සංසාරයෙන් අපට කේන්ද්‍ර සලස්සනවා අහන්න සලස්සනවා දැන් සාමාන්‍ය වෙළඳ ප්‍රචාර එතනින් නවතිනවා මේ ලෝකේ තියෙන නම් සාංකාරික වෙළඳ ප්‍රචාරය ඇහෙන් සහ කනින් නවතින්නේ පරක්යෙන් වෙළඳ ප්‍රචාරය දෙනවා දිවහරහා වෙළඳ ප්‍රචාරයක් දෙනවා සංසාරයේ සංසාරයේ Tamanව අලෙවි කරන්නේ ඇහෙන් සහ කනින් විතරක් නෙවෙයි ওই ඉන්ද්‍රියන් පහ තුළින්ම අලෙවි කරනවා ඉනුත් නොනැවති. ඉනුත් නොනැවති අප තුලට කිමිද අපේම මනස හරහා අලෙවි කරන්නේ සංසාරෙම තමයි. ඒකට කාටද අලෙවි කරන්නේ? තමන්ට. එතන අප මිලදී ගන්නේ කුමන්ද මේ? සංසාරය. අප කරන කරන අප උපයන උපයන දේවල් වියදම් කරමින් මිලයට ගන්නේ සංසාරය. අප උපයන්නේ කුමක්ද? සංසාරයේ මිලයට ගන්නට නම් වළංගු මුදලක් අවශ්‍යයි. සංසාරය තුල වළංගු මුදලක් අවශ්‍යයි. දැන් මේ රටේ භාණ්ඩයක් මිලයට ගන්න බෑ ඉන්දියානු රුපියල්. ලංකාවේ රුපියල් තියෙනවා. එතකොට සංසාරික භාණ්ඩ සේවා මිලයට ගන්න නම් සංසාරික මුදල් අවශ්‍යයි. සංසාරික මුදල් තමයි පුණ්‍ය කර්ම. ඒතර පුණ්‍ය කර්ම වලින් අප උපයා ගන්නා පින් ලෝභ නැතුව වේදන් කරනවා. එතකොට ලෝභ නැතුව වේදන් කිරීමම අලෝභය වෙන්නේ නැහැ. දැන් කෙනෙක් ගැන අපි කියනකොට එයා වේදන් කරන්නේ කිසි ලෝභකමක් නැහැ කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ එයා අලෝභී පුද්ගලයෙක් කියලා. වියදම් කරන්ට ලෝභ නැති වුණාට මිලේකයන්ට ලෝභයි. ඒ නිසානේ වියදම් කරන්නේ. ඊට වඩා ලෝභයි. වියදම් කරනවට වඩා සම්මුදලට වඩා වටිනවා එතනත්තට මිලේක ගන්න දෙයි. අපි පහුගිය දවසකත් ඒ ගැන කතා කළා. ඉතින් ඒතර බොහොම ලෝභී කෙනෙක්. වඩ වඩාත් දේවල් මිලයට ගන්නවා කියන්නේ වඩ වඩාත් ලෝභ කෙනෙක්. අපිට තේන්නේ වියදම් කිරීම විතරයි. වියදම් කිරීම දිහා බලා කියනවා නිර්ලෝභී කෙනෙක්. කිසිම මසුරු කමක් නැහැ වියදම් කරන්නේ. කන්ට බොන්න, අඳින්න. නෑ ලොකු මසුරු කමක් එතන තියෙන්නේ. කොහොම හරි අප අතීතේ ඉපයූ අතීතේ ඉපයූ සාංකාරික මුදල ඒ මුදල් වර්ගයේ කුන්පින් වියදම් කරමින් මිලේට ගන්නේ කුමක්ද සංසාරේ දැන් ඒ ලොකු හපංකමක් නම් නෙවෙයි පින් කිරීම හපංකමක් ඉපීම හපංකමක් හම්බ කිරීම කියන එක ලොකු හපන්කමක්. ඒ හම්බ කරන දේවල් වියදම් කරන්නේ දුක් විඳින්නට නම් ඒ හපන්කමක් නෙමෙයි. ත්‍රිපේම කුසලයක් වුණාට වියදම් කිරීම අකුසලයක් වෙන්න පුළුවන්. කුමක් මිලේට ගත්තත් සසරේ පැහැදිලිව දකින්න ඒ මිලේට ගත්තේ දවසක දුකක් වෙන බව. කවුරුවත් දුක මිලේට ගන්නේ නැහැ. කවුද කැමති දුක මිලේට ගන්න? නිකන් දුන්නත් කවුද කැමති දුකක් ගන්න? පැහැදිලිව පෙනෙනවා නම් මේ දුකක් බව, මේ ශෝකයක් බව, මේ සංతాපයකට පෙරලෙන දෙයක් බව මේ කඳුලක් බව කවුද කැමති කඳුළු මිලේක ගන්න? කවුද කැමති සුසුම් මිලේක ගන්න? ඔබ කරගත්ත දෙයින් මහන්සි වී උපයාගත්ත දෙයින් ඉතිරි කරගත්ත දෙයින් කවුද කැමති? එතකොට අප කවුරුවත් කැමති නැහැ. හැබැයි අකමැති වුණාට ඒ තමයි මෙතන තිබෙන සූත්‍රයේ සූත්‍රය නෙමෙයි සූත්‍රේ මොකක්ද මේ වෙළඳ ප්‍රචාරයේ සමනතම සූක්ෂමයි. මේ සාංශාරික වෙළඳ ප්‍රචාරණයේ තරම් සාංශාරික වෙළඳ යාන්ත්‍රණයේ තරම් සූක්ෂම වූ පාරිභෝගිකයන් මුලා කරන්නා වූ පාරිභෝගිකයන් මෝහණය කරන්නා වූ තවත් වෙළඳ යාන්ත්‍රණයක් ප්‍රචාරණ යාන්ත්‍රණයක් නැහැ. ඔය ඕනෑම වෙළඳ ප්‍රචාරණයකට අහු වෙන පිරිසක් තිබෙනවා. හැමදේම අහු වෙන්නේ නැහැ එක්කෙනෙක්. සමහර කොහොමත් අහු වෙන්නේ නැහැ. රූපවාහිනී කරන වෙළඳ ප්‍රචාරවලට අහු වෙනවා නම් අහු වෙන්නේ රූපවාහිනී බලන නැත්නම් විතරයි. බලන කෙනෙක් අහු වෙන්නේ නැහැ. පත්‍ර වලින් කරන වෙළඳ ප්‍රචාරවලට අහු වෙන්නේ ඒ පුවත්පත් කියව නැත්නම් විතරයි. නොකියවන කෙනෙක් කොහොමද අහු වෙන්නේ? කියවන හැම දෙනාමත් අහුවේ කියලා හිතන්න බෑනේ. බලන හැම දෙනාම අහුවෙන්නේත් නෑ. ඉතින් ඒ මේ ඉලක්ක කණ්ඩායමක් තිබෙනවා. කී දෙනෙක් මේ වෙළඳ ප්‍රචාරයෙන් අල්ලා ගන්නවද කියන ඉලක්ක කරගෙන තමයි මේ වෙළඳ ප්‍රචාරය කරන්නේ. හැම දෙනාම අහුවේ කියලා නෙමෙයි. හැම දෙනාම අහු නොවන බව හැමෝම දන්නවා. හැබැයි මේ සාංශාරික වෙළඳ ප්‍රචාර මේ සංසාරයේ පිළිබඳ කරන වර්ණනා වලට අහු නොවන කෙනෙක් හොයාගන්න හරීම කොහෙන් හරි අහු වෙලා ඒ මොකකට අහුණත් අලනකොට අහු වෙලා තියෙන සංස්කාරෙට ඒ සංස්කාරික සුපිරි වෙළඳසැල ඊතරම්ම විශාලයි මේ කඩේ නෙමෙයි ඊළඟ මේ කඩේ හරි නෑ මෙහි ගණන් මෙහි බාල බඩු විකුණන්නේ කියලා ඔබ ඊළඟ කඩේට ගොඩ වුණාම ඒ කඩේ සංස්කාරිකම තමයි ඒකම ස්වාමියාගේ වෙළඳ සැල් සංකීර්ණයක් මෙතන තියෙනවා. කොහෙන් ගත්තත් මොන කඩෙන් ගත්තත් අරන් තියෙන්නේ සංසාරේ. ඇහැට අහු නොවන කෙනා කනට අහු වෙනවා. කනට අහු නොවන කෙනා දිවට අහු වෙනවා. කනට ඇහැට දිවට අහු නොවන කෙනා නාසයට හෝ කයට අහු වෙන්න පුළුවන්. ඒක දෙය සියල්ලටම අහු වෙන්නේ නැති කෙනා එයා මා කිසි දෙයකට අහුුනේ නෑනේ කියන සිතිවිල්ලට අහු වෙන්න පුළුවන්. මම ওই එකකටවත් අයිති නෑ, එකකටවත් මම අහු වෙන්නේ නෑ කියන ඒ මහා මානේක අහංකාරයට අහු වෙනවා. ඉතින් මේ මානයත් අහංකාරයත් හොඳට බලන්න මම බොහොම අල්පේච්ඡ කෙනෙක් කියන ඒ ඒක අහු වෙන්න පොතන අල්පේච්ඡතා මං අල්පේච්ඡ කෙනෙක් කියන සිතිවිල්ල යා මිලේ කරන් තියෙන්නේ දැන්. ඒ සිතිවිල්ලත් ඇයි සංසාරේ. ඉතින් මේ කොහෙන්වත් මොකක් අයිති කරගත්තත් ගැළවිල්ලක් නැහැ. මොකක් මිලේට ගත්තා. ඒ මිලේට ගන්නේ රූපයක් තුනක්, ශබ්දයක් තුනක්, රසක් තුනක්, පහසක් තුනක්, තෝඩක් තුනක්, සිටිවිල්ලක් තුනක්. කොහෙන්ද වරගෙන තියෙන්නේ? අන්න අර සුපිරි වෙළඳ සැලි. සතර කියන සුපිරි වෙළඳ සැලි. මෙන්න කොහෙන්වත් ගන්නද යන්නේ අපිට. කොහෙන් ගන්නද? ඒ නිසා මේ සුපිරි වෙළඳ සැලෙහි කලමනාකරු අයිතිකරු නෙමෙයි කලමනාකරු මේ සාංශාරික සුපිරි වෙළඳ සැලෙහි කලමනාකරු දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණ උන්වහන්සේට අභියෝගයක් කළා මොකද බුදුරජාණන් වහන්සේ බොහොම නිර්භීතව අභිහිතව ප්‍රකාශ කරනවනේ ලෝකයේ උන්වහන්සේ සසරින් නිදහස් වුණා කියන්නේ උන්වහන්සේගේ සතර ගමන ඉවරයි කියන්නේ. ඉතින් මේ සංසාරික වෙළඳ සැරෙහි සුපිරි වෙළඳ සැරෙහි කලමනාකරු ඇවිත් බුදුරජාණන් වහන්සේට කියන උපහාසයේ එහෙම මේ කියන්නේ කොහොමද? වහන්සේ එහෙම දේශනා කරන්නේ කොහොමද? උපහාසයේට තියෙන හැම රූපයක්ම මගේ මේ ඒ ඒ කියන්න අයිතියක් තියෙනවා. සංසාරේ දේවන්නේ දෙන්නේ. ඉතින් මේ ඔය පේන හැම රූපයක්ම මගේ මේ රූප විතරක් නෙමෙයි මේ පේන රූප රූප පෙනෙන ඇහත් මගේ මේ කියන්නේ මාය මාය ඇවිත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ප්‍රකාශය කරනවා අවධාරණයෙන් අහගන්නකෝ. කුමක්ද මාරය කියන්නේ? ඔබ වහන්සේ දහස් තුනා විමුක්තියටපත් වුණා කිව්වට ඒ වැරදි. ඇයි වැරදි? ඔබ වහන්සේට යම්තා රූප පේනවා ඒ ඔක්කොම රූප මගේ. රූප විතරක් නෙමෙයි කිය ඔබ වහන්සේට වහගෙන ඉන්න පුළුවන් ඒකට මගේ රූප බලන්න ඕනේ නැහැ. නමුත් ඒ රූප කියන ඇහක් මගේ. මගේම රූපයි මගේම රූප මගේම ඇහින් බලා කිසියම් වූ විඥානයක් ඔබ වහන්සේට උපදිනවද? ඒ විඥානයක් මගේ. ඒ විතරක් නෙමෙයි මේ ඇහෙන ඔක්කොම ශබ්ද ඔබ වහන්සේ විසින් අසනු ලබන සියලුම ශබ්දත් මගේ. ඒවත් මේ මේ සංසාරේ දේවල්. මේ සුපිරි වෙලස්සලේ තියෙන දේවල් ඔබ වහන්සේ මේ කන හරහා ගන්න. ඒ ගන්නා කන එයත් මගේ. ඒ පිළිබඳ උපදිනවා නම් කිසියම් සිතක් ඒ සිතක් මගේ විඥානයක් මගේ ඔය විදිහට ඔය සියල්ලම කිව්වා. ඉතින් ඉතුරු වෙන්නේ නැහැ. දෙහෙම ඇහුවහම ඇත්ත කියලා අපිටත් හිතෙනවා. ඉතින් අපි නම් වාද කරන්නේ. එහෙම කොහොමද මේ මගේ නෑ මට නෙපේ. කොහොමද අහස ඔබේ වෙන්නේ ඉතින් අපි අපි මිලේට ගත්ත දේවල් ගැන මේ කියන්නේ මිලේට ගත්ත ඒක තමයි මෙතනදී අපි පස්සු කතා කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම සරල පිළිතුරක් දුන්නා උන්වහන්සේගේ විමුක්තිය කොහොමද ඇයි උන්වහන්සේ සසරින් විමුක්ත වුණා කියා කියන්නේ මාරයා මායයට නෙමෙයි මේ සතර අයිති. හැබැයි මේ සතර මේ වෙළඳ සැලේ ප්‍රධානියෙක් මායය. මායය තමයි බොහෝ වෙළඳ ප්‍රචාර කරන්නේ. ප්‍රචාරක කළමනාකරු වගේ තෙන් මායයා මේ තේන රූප ඔබ කියනවා නම් ඔබේ කියලා. මා කියන්නේ නෑ ඒ ඔබේ නෙමෙයි මගේ කියලා. මේ රූප පේන ඇහැ ඒ ඔබේ නම් ඒ උදේම තමයි. මා කිසි දවසක කියා නෑ මේ ඇස් දෙක මගේ කියලා. ඒ නිසා උපදින දැක්කා කියන සිත විඥානයක් තිබෙනවාද ඒ විඥානයක් ඔබ කියනවා නම් ඔබේ කියන ඔබේම තමයි මා කිසි දවසක ඒවාට අයිතිවාසිකම් කියක් නැහැ ඔප්පු ලියාගෙනත් නැහැ සින්නක් කර අයිති කරගෙනත් නැහැ එහෙනම් ශබ්ද තිබෙනවා නම් ඒවත් ඔබේම තමයි ඒ ශබ්ද ඇහෙන සවන් යුග එයත් ඔබේම තමයි. දැන් මේ විදිහට මේ කිව්වට පස්සේ දැන් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඒතර වාදයක් නැහැ. වාදය හටගන්නේ නැහැ කිව්ව තැනින්. බුදුරජාණන් වහන්සේ නැහැ කියෙන්නේ නැහැ. ඔව් කිව්වේ. කවුරු හරි චෝදනාවක් කරනකොට ඌ කියලා බලන්න එතනින් ඉවරයි. ආයෙ කතාවක් නැහැ. ඔව් කියන්න පුළුවන් නම් පරමාර්ථ වශයෙන්ම ඔව් කියලා බලන්න. ඉතින් ඕනම චෝදනාවකට පරමාර්ථ වශයෙන් ඔව් කියන්න පුළුවන්. සම්මුති වශයෙන් තමයි බැරි අපිට ඔව් කියන්න. නීතම කාගේද? ඒක ඔබේද? ඔව් කියන්න වෙනවා සම්මුති වශයෙන්. ඒ පරමාර්ථ වශයෙන් මගේ නික කවුරු හරි කිව්වොත් ඒක අයිති නෑ ඒකට ඔව් අයිති නෑ. අයිති නෑ ඒක තමයි ඇත්තම. ඉතින් මේ එතකොට වාදයක් නෑ ආවේ. කිසි කෙනෙකුට වාද කරන්න බෑ. දැන් එතනින් ඒ වාදේ ඉවරයි. වාදයක් හටගත්තේම නැහැ. දැන් මේ කාරණය කුමක්ද මේ ලස්සනට කරකා ලස්සන කරවලට සංයෝජනය කර ලස්සන වර්ණ වලින් ආලෝකමත් කර අපට විකුණන රූප සත්‍ය. එහෙමනේ විකුණන්නේ. බොහොම ලස්සන කර වලින් කර සංයෝජනය කර තමයි සත්‍ය විකුණන්නේ. නිසා මාධුර්යය මාධුර්යය තමයි අප මිලේට ගන්න කැමති. නිකන් මාධුර්යය නිකන් මිල්ලුවට ගන්න බැරි නිසා මාධුර්යය සත්‍යයක් එක්කම සංයෝජනය ගන්නවා. රූපත් ඒ වගේ. සත්ත වර්ණ ලස්සනට සංකලනය කර වර්ණ සංයෝජනය කර ඇදතල නිර්මාණය කරාම ඉතින් අන්න ඒ අප මිලේට ගන්න. නිකම්ම පාටක් මිලේට ගන්න කවුරුවත් කැමති නෑ. රසත් ඒ වගේ. විවිධ වූ රසකාරක සම්මිශ්‍රණය කරාම අන්න ඒත් මිලක් නියම වෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපි සසරින් ගන්නේ අපි උපයපු දේ වියදම් කරගෙන. වෙන ක්‍රමයක් නැහැ. ණයට නම් සසර කිසිම දෙයක් කිසි කෙනෙකුට විකුණන්නේ නැහැ. ණයට දෙන්නේ නැහැ. එක ඉලක්ක කරන්න මට මේ මනුෂ්‍ය ස්වභාවයක් ලබා දෙන්න ලැබුවොත් මං පින් කරන්නම් කිව්වට කිසි කෙනෙකුට මනුස්සාත්ම භාවයක් සැපර දෙන්නේ නැහැ. මා මෙච්චර පින් කළා කියනවා මෙච්චර මගේ දිනේ තියනවා කියලා ඒ වார்த்தාව පෙන්නලා ඒක ඇත්තනම් විතරයි අන්න මනුස්සාත්ම භාවයක් ඔබට විකුණන්නේ සැපර. එයාට නිලයට ගත්ත දෙයක්. පැහැදිලිව තේරුම් ගන්න. ඔබේ ආත්ම භාවය ඔබ විසින් නිලයට ගන්න ලැබුව දෙයක්. ඒ මිලේට ගන්නට ඔබ කොපමණ දෙව්වාද කියා ඔබට මතක නැහැ. ඔබ දන්නේ අප කවුරුවත් දන්නේ ඉතින් මේ නැවත නැවත කියනවා නැවත නැවත අහනවා නැවත නැවත සිටියේ යුතු දෙයක් මිලේට ගන්න තියෙන දේවල් අතර මේ සුපිරි වෙනද සැලෙහි වැඩිම මිලක් නියම කර තිබෙන්නේ මනුෂ්‍ය ඊට වැඩිය ලොකු මිලක් කිසි දෙයකට නියම කරලා නැහැ. ඒ නිසා මේ සාස්තර පාරිභෝගිකයන්ගෙන් බොහොම ටික දෙනෙකුටයි මනුෂ්‍යාත්ම භාවය මිලේට ගන්නට තරම් වත්තනක් තියෙන්නේ. හැමෝටම නෑ. හැම මිනිස්සෙකුටමත් නෑ. ඒ ඒ තමයි ලොකුම අනගාටුවකම කාරණේ. දෙස්පරක් මිලේට ගත්ත කෙනෙකුට තව වාරයක් මිලේට ගන්න වත්තන නැති වෙන්න පුළුවන්. ඒතර මනුෂ්‍යාත්ම භාවයක් කියන්නේ බොහෝ තේ උපයන්ට පුළුවන් තැන. එපමණ උපයන්ට පුළුවන් තවත් තැනක් නැහැ මේ සතර. එහෙම උපයන්ට පුළුවන් තැනට ඇවිත් තිබුණු ටිකක් සහභාගී කරගෙන බම්පලොත් වෙලා නම් යන්ත වෙන්නේ ඒ කෙතරම් අවංකනාවක්. දැන් කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ විදිහට එතන අප ගෙවපු මිල මතක නැහැ. හැබැයි මහා විශාල මිලක් ගෙවා තමයි මේ මනුෂ්‍යාත්ම භාවයේ නිලේක ගත්තේ. ඒ අපි කියන කිනට ලැබිච්ච දෙයක්. කිනට ලැබුණා කියන්නේ නිකන් ලැබුණා කියන එක නෙමෙයි. දැන් අපි මොකක් හරි නිකන් ලැබුණොත් කියන එක පිනක ලැබුණා කියන්නේ. ඒ වැරදි. පිනක ලැබුණා කියන්නේ උපරිම වශයෙන් යමක් ගෙවලා ලබාගත්ත දෙයක්. ඉතින් ගෙවපු ගාන මතක නැහැ. ඒක ගෙවන. අනිවාර්යයෙන්ම ගෙවුවට පස්සේ තමයි ලැබෙන්නේ. මුලින් ගෙවන්න ඕනේ. එතකොට මෙහෙම දැන් ඔබ කියන්නේ ඔබ මිලේකටත් එකක්. එයයි මෙතන තියෙන බැලුවහම hina යන කාරණේ. මා කියන්නේ මා මිලේකටත් දෙයක්. එතන මා පරිහරණය කරන දේත් මා මිලේකටත් දෙයක්. ඒ මිලේක ගන්න ඕනේ පුණ්‍ය කර්මත් මා උපයාගත්ත දේවල්. දැන් මේ විදිහට ටිකක් හිතලා මෙනෙහි කරලා බලද්දී බලනකොට තේරෙනවා මේ සංස්කාරයේ තරම් සූක්ෂම කපටි වංචාකාරී වංකගිරියක් තවත් නැතිලා මේ හිතන්ට හිතන්ට පටලැවෙන මොන විදිහේ ගැටයකටද අප හැමදෙනාම අහු වෙලා තියෙන්නේ කියන එක තේරෙනවා ඔය විදිහට බලනකොට නම් මේ ලේසියෙන් ගැළවිලා යන එක කොහෙන් ගැළවෙන්නේ? ඉතින් මාර්යා කියපු කතාව ඇත්ත මේ සංස්කාරයේ කලමනාකරු කියපු දේ ඇත්ත. කොහෙට ගිහිල්ලා පේන්නේ? ওই විදියට. මේ බාහිර තියෙන දේවල් විතරක් නෙමෙයි ඒවා අත්දකින ඉන්ද්‍රියන් ටිකත් එයාගේ ඒවත් අපි එයාගෙන් අරන් තියෙන්නේ රූප විතරක් නෙමෙයි රූප බලන්න ඕන ඇස් එකත් එයාගෙන්ම තමයි අරගෙන තියෙන්නේ ඇස් එකත් එයා අපට විකුණනවා ඇස් එකක් ලැබෙන එකක් කිලේ විකම් කියන්නේ නේ අපිට තේින නිරෝගී ඇස් එකක් ලැබෙන එකක් ලබා ගන්න ලොකු පිනක් තියෙනවා. ඒතරේ ඇස් දෙකක් ඔන්න අපි අරගෙන ඉන්නේ අරගෙන සල්ලි. ඒතර ඇස් දෙකක් විකුණනවා. ඇස් දෙකට පේන්න ඕන දේවලුත් අපිට විකුණනවා. දෙපැත්තෙන්ම යා සල්ලි ගන්නේ. ලාභේ යා අපිට මොකද තියෙන ලාභයන්? අපි දැක්කා කියන සතුට විතර. මම ලස්සන දේවල් දැක්කා, ලස්සන දේවල් බැලුවා කියන ඒ බැලුවා කියන්නේ අතීතයේ පිළිබඳ සතුටක් තියෙනවා. එච්චරයි. වෙන මොනවද ඉතිරි වෙලා තියෙන්නේ බලන්න ඇස් දෙකෙන්. කොපමණ මිලක් ගෙව්වාද කියා තක්සේරු කරන්න බැරි මිනිස්්‍ය නේත්‍ර යුග්මයක් මිලේට අරගෙන කුමක්ද ලැබූ ලාභය? මොකද දැන් ලබාගෙන තියෙන ලාභය? අහලා බලන්න. සියලු දෙනෙක්ගෙන් අහලා බලන්න. මේ ඇස් දෙකෙන් මොකක්ද ලැබිලා තියෙන ලාභය කියන්නේ? චිත්‍ර ප්‍රතිබලපුවා ගැන කියන්නේ. ලස්සන තැන් බැලුව දේවල් කියන්නේ. ඉතින් අතීතය ගැන කියන එච්චරයි. කන් දෙක ගැනත් ඒ වගේ අහන්න බලන්න. ඇහෙන කන් දෙකක්, නිරෝගී කන් දෙකක්. එසේ මෙසේ මිලේ මිලකට ගන්නට බෑ. එසේ මෙසේ මුදලකට මිලේට ගන්නට බෑ. මනුෂ්‍ය කන් දෙකක් උපදින්ම නිරෝගී දැන් මේ එක එකකට වෙන වෙනම මිල තියෙනවා. ඒ සියල්ල එකතු කළා තමයි මනුෂ්‍යාත්ම භාවයකට සංසාරයේ සම්පූර්ණ මිලක් දෙන්නේ. ඒකට ඒ නෙමෙයි ඒ විතරක් නෙමෙයි. ඒකට මේ ශරීරය අපි සල්ලි වලට ගත්ත එක හොඳට බලන්න. ඒක ඒක කෙස් ගහේ පටන් නියපොත්ත දක්වා ඒතර ඒ ටිකක් අපිට විකුණා. කෙස්ගහේ සිට නියපොත්ත දක්වාමත් අපිට විකුණනවා. ඊළඟට හොඳ අම්මා තාත්තා දෙන්නේ. ඒත් පිනේ විපාකෙත්. ඒතර ඒකටත් අපි ගෙවන්න බැහැ. ඊළඟට පවුල, පවුලේ වටපිටාව, හොඳ ප්‍රදේශයක්, පතිරූප ප්‍රදේශ. බලන්න ඒකට මේ සංසාරේ කීයක් නම් විකුණනවාද අපිට බලන්න. ඉවරයක් නෑ. ඉතින් අර සුප්‍රිවෙන්දු තලක් කියන එක ඇත්තම ඇත්ත. ඒ හැම එකකම අපි ගෙවන්න ඕන. කාල ගුණයට ගෙවන්න ඕන, දේශ ගුණයට ගෙවන්න ඕන. සාමකාමී පරිසරය කියලා එයත් යුතුයම දැන් ඉඳන් යුතුයනකට සොත්තර දේවල් කියනවා. ඊට වැඩි සංස්කාරයේ කයිවාරුව ඉවරෙකුත් නැහැ. ඉවරයක් නැහැ. ඒක පැත්තෙන් හරි ලස්සන කතාන්දරයක්. සතර පිළිබඳ කතාන්දරය. හරිම ලස්සනයි. අහන් ඉඳ ලස්සනයි. අහන් ඉඳ ලස්සනයි රස විඳින්න පුළුවන්. එය අරාබින් සොල්ලාසේ තේ නිමානවන කතන්දරයක් වන නිසා තවත් කෙනෙකුගේ කතන්දරයක් නම් මේ තවත් කෙනෙක් ගැන නම් ওই කතන්දරය දෙන්නේ කබදෙන්නේ හරි රස කර කර අපිට අහන්න පුළුවන් නමුත් මේ කියන බැරෑරුම් තම කුමක්ද මෙය මා පිළිබඳ කතාන්තරය වන නිසා මේ මටයි මෙහෙම වෙලා තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි මට Tamanටයි මේ වින්නය වෙලා තියෙන්නේ එහෙම බලනකොට අන්න කම්පනයක් ඒ තමයි ඒ තේම අනුසර වෙනකොට රස විඳින්න පුළුවන්. තවත් කෙනෙක්ගේ තවත් කෙනෙක් යන නැවක් ගිලා දකින්නකොට ඒ බලන් ඉඳලා රස විඳින්න පුළුවන්. ඒ නැවත නැවත ඒ චිත්‍රපටි බලනවනේ රස විඳින්න. හැබැයි Tamange නැව ගිලා දකින්නකොට Tamange ඔරුව ගිලා දකින්නකොට කවුද රස විඳින්නේ? ලොකු කම්පනයක් එන්නේ ලොකු සංවේගයක් එන්නේ. ඉතින් ඔය අප රස විඳිනකොට යම ඒ චිත්‍රකතියක් ගන්න පුළුවන්, කවියක්, ගීතයක් වෙන්න පුළුවන්, කතාන්දරයක් වෙන්න පුළුවන්. ඒ අනුන්ගේ නිසා ඒ රසය එන්නේ මොන රසය හරි. රස වර්ග ගොඩක් තියෙනවා. දුක රසය, බය රසය. ඒ ඒ මොකක් හරි දුක වුණත් රසයක් වෙන්නේ තව කෙනෙක් දුක් විඳිනවා කියනකොට. Taman දුක් විඳිනකොට ආ දුක් රසය මා විඳිනවා කියන්නේ කවුද? මේ නව විද රසවලින් පෙරදිද කියනවානේ රස වර්ග නවයක් කියනවා කියන කලාව. ඒක දුකත් එක රසයක්. ඉතින් මේ දුක් විරහදී සෝකාන්ත වලට ලොකු මිලක් තියෙනවා ඒ කතන්දර, ඒ ගීත, ඒ චිත්‍රපටි ලොකු ගානක් දීලා බලන්න අහන්නෝ ඇත්ත ඒ රටේ උනත් තියෙන්නේ අනුන්ගේ නිසා ඒ වින්නහිය ඒ කලක ගෑනිය ඒ ප්‍රශ්නය තමන්ගේ වූ කල්හි රසේ ඉවස්ව යනවා දුක ඉතිරි වෙනවා දැන් රසේ නෑ එතන දීතියේ රසේ නෑ රසේ නෑ දීතියේ ඉතිරි වෙනවා බය ඉතිරි වෙනවා අපේ නෑ දැන්. අවතාර කතන්දර, අවතාර චිත්‍රපටි ඒක තව කෙනෙකුට වෙන නිසා බය වෙවි. දෙවුල දෙවුල හරි බලනවා රස විඳිනවා. ඒ බලනවා කියන්නේ රස විඳිනවනේ. එතකොට ඒ සමන්තම වෙනකොට කලිවරක තමන්ම බය වුණාම, පිළිගැස්ුණාම සත්‍යයකට බලන්න රසේ තියෙනවද කියන්නේ රසේ නෑ බය විතරයි තියෙන්නේ. ඒතර අන්න වෙනස. අනුන්ගේ වූ කල්හි සංසාරයේ එතන රසයක් අප විඳිනවා. හැබැයි සතර Tamanගේ වූ කල්හි දුක විතරයි තියෙන්නේ. රසය නෑ. රසය නැතුව දුක විතරක් අපට අලෙවි කරනවා සංසාරය. ඇත්තටම අලෙවි කර තිබෙන්නේ ඒ විතරයි. හොඳට බැලුවොත්. හැබැයි රසය තමයි අප මිලේ කරගන්න හදගෙන තියෙන්නේ. ඉතින් අන්න පස්සේ පැමිණිලි කරනවා අපි කාර්යභෞමික අධිකාරියට. අපි මිලේට ගත්ත රසය මෙදා ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද මේ? ඒ පාරිභෝගික අධිකාරිය සංසාරයෙන් කැළේ. මුළු ඉවරයක් නැහැ. එතකොට කල්යාණ මිත්‍රවරුන් දැන් බලන්න මේ කටලවිල්ල නිසා දැන් මෙහෙම මේ කොපමණ ලොකු වංශගිරියෙන්නද ඔබත් මාත් අතර මම සිටින්නේ බලන්න. මේ හැම දෙයකටම අපි සල්ලි ගෙවන්න හැම දෙයකටම. මේ සාංශාරික බලංගු මුදලින් ගෙවන්න ඕන. රුපියලින් නෙමෙයි, රුපියල් වලින් ගෙවන්න බෑ. ඩොලර් වලින් ගෙවන්න බෑ. ඉන් වලින් ගෙවන්න ඕන. ණයට නැත. අපිට මොකද හැම දෙයකටම ඊළඟට ඒ යම්තාක් දේවල් අප අයිති කරන් ඉන්නවද? ඒවත් අපි මිලයට ගත්ත දේවල්. මේ පාරිභෝගිකයා කියන්නේ මිලයට ගත්ත එක. මා කියන්නේ මා විසින් මිලයට ගත්ත එක. මේ ඇහැ, කන, නාසය, කලා යතනේම. ඉන්ද්‍රියන් පහ විතරක් නෙමෙයි මනසත් එක්ක මේ හය අප මිලයට ගත්ත දෙයක්. ඒතර මමත් මම සල්ලි වලට අරගෙන ඒ මට ඕන දේවලුත් මට සල්ලි වලට ගන්න කරලා. එතකොට මේ මම කවුද දැන්? දැන් කවුද මම? ඒ ඒ බැඳිලා කිහිල්ලා. දැන් අපට අප අමතක වෙලා ගිහිල්ලා. ඒ තමයි මේ සසරට කෙනෙක් ඇතුල් වූ ගමන්ම මෝහණය වෙනවා. මේ සුපිරි වැළඳ සැලට මේ තියෙන සුවිශාලත්වයට මෙහි තිබෙන විචිත්‍රත්වයට සහ විවිධත්වයට විවෘත වූ ගමන්න ඊටාම ගැඹුරු මෝහණයකට කෙනෙක් යටත් වෙනවා. එතකොට මේ මෝහණයේ වෙලා කිසියම් මෝහණයකට ලක් වෙලා මෝහණයේ වූ කෙනෙක් තමයි මේ සතර ඇලිදී. අවදි වූ කෙනෙක් නෙමෙයි. පියවි සිහිය තියෙන කෙනෙක් නෙමෙයි. මෝහණයටපත් වෙලා. ඉතින් මෝහණයටපත් වූ කෙනාට මේ හැම දෙයක්ම වටිනවා. හැම දෙයක්ම ලස්සනයි. හැම දෙයක්ම රසවත්. හැම දෙයක්ම මధుරයි. ඒ හැම දෙයකටම මිලක් තියෙනවා. ඉතින් මේ ඒ ගාන උපයන්ත මහන්සි වෙන්න ඕන. නිදාගෙන ඉන්න කෙනෙක්, නිද්‍රාගත කෙනෙක්, වෙළඳ සැලෙන් වෙළඳ සැල ඇවිදින්න අවශ්‍ය දේ අනවශ්‍ය දේ මිලයට ගනිමින් යන ගමනකට තමයි සසර කියන්නේ. දැන් දැන් එක පැත්තකින් මේ අපි මිලේට ගන්න දේවල් නැතිනම් මේ දැන් මේ සංසාරේ අපි පරිහරණය කරන දේවල් හොඳට බලන්න ඒවා අපි ගෙනෑවෙත් නෑ ගෙනියන්නේ නෑ. එතකොට දැන් අපි කවුරුත් ගන්න දෙන්නේ අපි නිතර නිතර කියන දෙන්නේ මං වෙනකොට ගෙනෑවෙත් නෑ මොනවත් යනකොට ගෙනියන්නේ නෑ මොනවත්. ඇත්ත. ඉතින් එතකොට මෙච්චර ගාණක් දීලා අපි මේ මිලේට අරගෙන අපේම නමට දියවගන්නේ ඒක බොරුවක් අපි වෙන තැනකට යනකොට මේ විලේට ගත්ත දේවල් දීලා යනවා. හැබැයි ඒවට සල්ලි දෙන්නේ නැහැ අපිට. ආපහු බාහිර දෙන්න ඕන. හැබැයි ගෙවපු මුදල ලැබෙන්නේ නැහැ. එතන මේ අයිතිය කියන්නේ తాවකාලික බොරුවකට. අයිතිය කියන්නේ මොකක්ද? ඒ తాවකාලික වූ බොරුවකට. ඇත්තක් නැහැ. తాවකාලික සත්‍යනුත් ලෝකේ තියෙනවා. දැන් මේක తాවකාලික වූ බොරුවක්. తాවකාලිකයි ඒ වගේම මුසාවක්. අවිතිය කියන්නේ. මේ හැම දෙයකම ඇත්තමයි කරු සංසාරය. අපිත් ඇයි සංසාරය. ඒ නිසා තමයි දහමේ කියන්නේ මට මාත් අයිති නැත කියන්නේ. තමන්ට කමනොත් අයිති නැති කල්හි අත්තාහි අත්තනෝ නක්ති තමන්ට තමනුත් අයිති නැති කල්හි අනිත් අයව කොහොමද තමන්ට අයිති වෙන්නේ කෝහි පුතුන් කොහොමද අයිති වෙන්නේ දරුවන් කොහොමද අයිති වෙන්නේ දරුවන් කියන්නේ එක්කෙනෙක් ගැන නෙමෙයි සියලු දෙනා මේ අය මගේ මේ අය මගේ කියලා අප කියනවනේ. ඒකේ කියන්න සම්මුති වශයෙන් කිසියම් වරප්‍රසාදයක් තියෙනවා. හැබැයි එහෙම වුණා ඒ අයිතිය බොහොම తాවකාලිකයි. දේවල් කොහොමද අයිති වෙන්නේ? තමන්ට තමනුත් අයිති නැති කල්හි තමන් කියන්නේ තමන් මිලේක ගත්ත දෙයක් වූ කල්හි ඒක නම් ඇත්තම ඇත්ත ඔබ කියන්නේ ඔබ විසින් මිලේක ගනු ලැබූ දෙයක් නම් ටික කාලයකට ඔබ කෙසේද ඔබේ වන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ මතු කරන මේ ප්‍රශ්නේ බලන්න කොපමණ ගැඹුරට සිට අපව ආමන්ත්‍රණය කරනවාද කියා වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් මේ ප්‍රශ්නේ මතු කරන හැම ශාස්ත්‍රවරයෙක්ම ඔබව ඔබට විකුණුවා හැම ආගමක් හැම දර්ශනයක් හැම විද්‍යාවක්ම ඔබ සත්‍යයක්සේ පිළිගන්නවා ඔබයි ඔබට අනිත් දේවල් ගැන වාද තිබුණා. ආගම් අතර වාද තිබුණා, විද්‍යාව අතර වාද තිබුණා, දර්ශන අතර වාද තිබුණා. අනිත් දේවල් කාටදයි කියන්නේ. හැබැයි ඔබ නම් ඔබ තමයි. ඔබ සත්‍යය, ආත්මේ සත්‍යය, ඒ සනාතනික සත්‍යය. අනිත් දේවල් ඇත්ත කියපුවා ඇත්ත කියා, ඒක බොරුයි කිව්වා, ඒක తాවකාලිකයි කිව්වා. හැබැයි ඒ අනිත් දේවල් ඇත්තද බොරුද ඒ නෙමේ වැදගත් වෙන්නේ මේ පාරිභෝගික ආකාරයද පැහැදිලිව තේරුම් ගන්නට කල්යාණ මිත්‍රයෝනි අරක ඕන මේක ඕන කියලා ඔබට කාංකේන්ද්‍රි ගාන මේ බොළඳ පාරිභෝගිකයා ඔබේ නෙවේ ඉතනින් ලිහලා දැම්මොත් ওই ප්‍රශ්නේ ගොඩින්ම බේරගන්න පුළුවන් ඉතනින් ප්‍රශ්නේ විසඳ ගන්නට පුළුවන් නම් මේ වෙනද සැලේ තියෙන දේවල් වල ගුණාත්මක භාවය අවශ්‍ය කල්නිකුත් වෙන්නේ ඒ වගේ ಗುಣ අගුණ ඒව හොයන්නේ ඉන්නේ ඉවරෙකුත් නැහැ. ඒක අපිට අයිති රාජකාරියකුත් නෙමෙයි. අපිට කවදාවත් ඒ පෙර ඉවර කරන්න පුළුවන් දෙයක්කුත් නෙමෙයි. ඒක සුදුසුමක් නැහැ. මේ සංසාරයේ ගුණාත්මක භාවයේ පිළිබඳ ඇහිීමක් කරන්න තරම් අප කවුරුවත් සුදුසු සුදුස්සන් වී නැහැ. ඒක සුදුස්සෙක් වෙන්න නම් මේ මහා මිලක් ගෙවන්න වෙනවා. ඊට වැඩිය ලොකු මිලක් ගෙවන්න වෙනවා. ඊට වැඩිය කාර්යයක් හින්ට වෙනවා. ඊට වැඩිය දේවල් මිලේට ගන්න වෙනවා. මේ සතර තියෙන හැම දෙයක්ම මිලේට අරගෙන බලන් දෙනවා ඒ ಗುಣ අගුණ වල. සම්ද්‍රේනාත් එක්තර දුර යන්නේ සාමෙන්න සරල විසඳුමක් තියෙනවා. ඉතින් මේ කෙනෙක් පැතිගන්නන සුළු ප්‍රකාශයක්. හිතාගන්න බැරි ප්‍රකාශයක් කිසිම ආගමක ආගම් වලින් හොඳ නරක කතා කළා නමුත් මේ ගැඹුර මතකලේ නෑ විද්‍යාව කතා කරන මහාම ප්‍රායෝගික වූ මිනිස්යාට වැඩගත්තේ නමුත් මේ මූලික ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළේ නෑ මූලික ප්‍රශ්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ අපෙන් අහන මේ සංස්කාරයේ තිබෙන දේවල් ඕනෑ එපා කියා ඔබව කොළඹවන මේ පාරිභෝගිකයා ඔබ සිතනවා රූපේ කියා. ඒ පාරිභෝගිකයා ඔබ කියා සිතනවද? එතකොට ඒ ඒ දිහා බලන්න ආකාර දෙක තුනක් කිව්වත් මමයේ මගේය ඒ තුල මම ඉන්නවය එහෙම කියන එහෙම බලන්න මේ පාරිභෝගිකයා මමද මේ සතරට රැවටෙන කාර්යභෝගිකයා මමද? මේ කාර්යභෝගිකයා මගේද? මේ මම ඉන්නේ කාර්යභෝගිකයා ඇතුලේ. එහෙන් බලන්න. ඒතර මේ බොළඳ කාර්යභෝගිකේ වයිති කරගන්න. ඔයාව අයිති කරගත්තාම සතරම අයිති කරගත්තා වගේ තමයි. මොකද සතර සියල්ල දුන්නත් එයා නම් පැහැදීමකටපත් වන්නේ නැත. එහෙමනම් මෙලහට පැහැදීමකටපත් වෙලා ඒ පමණ දුරක් අපි ආවා මේ සුපිරි වෙළඳ සැලේ මේ පාරිභෝගිකයත් එක්ක. ඈනීමකටපත් වෙන පාරිභෝගිකයෙක් නම් මෙලහකට ඇති කියා වැඩි කියලා. තාම වැඩි කියලාත් නෑ ඇති කියලාත් නෑ. තාමත් ඉන්නේ පටන් ගත්ත තැන කියූ අර අකුරු දෙක නැවත නැවත කියන්නේ මදි මදි මදි. ඉතින් මදි කියන හැම කොපමණ දුන්නත් මදි කියන පාරිභෝගිකේ බවට පත්ව මේ සතර ඇවිත්ලා ඇති. ඒතර මේ ඒ මදි කියන අතෘප්තිමත් වූ පාරිභෝගිකයේ ඉතියා ඇති. එයයි තේමාව. අප අප විදිහට හිතියා ඇති. ඔබ ඔබ විදිහට හිතියා ඇති. මා මා විදිහට හිතියා ඇති. දැන් පරිණාමයේ ඊළඟ කුරුට යන්තෝ. ඒ පරිණාමය ඇති සතරට නෙමෙයි. ඒ සියලුම පරිණාමයන් සංසාරක. සංසාරයෙන් එහාට ඉම්මා. අනේ ඊළඟ පරිණාමය. ඒ පරිණාමය සබාධහමින් කරන්නේ නැහැ. සබාධහම කරන හැම පරිණාමයක්ම මේ සතර තුලයි කරන්නේ. ඒතර මේ පාරිභෝගිකයා පාරිභෝගිකයෙකු නොවන කෙනෙකු බවට මොනවත් ඕනේ කියන්නේ නැහැ ඒකා කියන්නේ. අන්න එහෙම කෙනෙකු බවට නිදහස් කෙනෙකු බවට තවදුරටත් මේ වෙළඳ ප්‍රචාරයේ අහු නොවන කෙනෙකු බවට මේ මෝහණයෙන් අවදි වූ කෙනෙකු බවට පරිණාමයේ දීමේ තාක්ෂණයයි භාවනාව කියන්නේ. වෙන මොනවට නෙවෙයි. බලඳ පාරිභෝගිකේ ද ඉතිහාසය ඇති. ඔබ ඔබ විදිහට හිටියා ඇති, මා මා විදිහට හිටියා ඇති, අප අප විදිහට හිටියා ඇති. වෙනස් වෙනෝ වෙනස් වීම සඳහා භාවනා. බලමු අප කවුද කියා අප එතන සිහියෙන් පහන් මේ මොහොතේ ඉල්ලන්නේ කුමක්ද කුමක්ද ඕනේ කුමක්ද ආ අහන්න ඔබින්නේ යමක් අවශ්‍යයි කියනවද එපා කියනවද මේ මොහොතේ බලන්න අවශ්‍යයි කියන්නේ එපා කියන්නේ පාරිභෝගිකේසු පමණයි මන්තවස්ස මොනවද සමන්තේ පාමනෝ. ඒ දැනගන්න ඒ දැනගත් වහාම දෙවන ප්‍රශ්නේ මතු කරමු. මේ දේ අවශ්‍ය කාටද? මේ දේ එපා කාටද? කවුද මේ පාරිභෝගිකයා? කෙලවරක් නැති ඕනෑ එකාකම් කියමින් ලීන් කරන උද්ඝෝෂණය කරන සහ ප්‍රතික්ෂේප කරන කෙනාට මම ඒ මමද සිහියෙන් සවිඥානික අවධානයෙන් මේ ප්‍රශ්නය අහන්න පුරුදු වෙන්න. එයයි විදර්ශනාව. ඒක තැනක් නැහැ. ඉරියව්වක් නැහැ. හැබැයි සිහියෙන් අහන්න. පුරුත්තකම නෙමෙයි. සිහියෙන් අහන්න, අවධානයෙන් අහන්න. කුමක්ද ඔබට ඕනේ? කුමක්ද ඔබ එපා කියන්නේ? මේදී අවශ්‍යයි කියන මේදී එපා කියන ඔබ කවුද? ඒ බොළඳ පාරිභෝගිකයාද මම? ඒ බොළඳ පාරිභෝගිකයා ආත්මීයව බැඳී මේ සංස්කාරික පිළිවෙලෙන් ඇදී දුක් නිලයට ගණනින් ඇවිස්සා ඇති ක්‍රියා අපටම ඇහි අපටම දැනේ අපටම එතෙක් ඔබ අප හැම දිනාටම දරුවන්